විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේහි සඳහන් වන සූත්‍ර ධර්ම 152 ආශ්‍රය කරගෙන තමයි මේ ධර්ම දේශනා මාලාවම සිදු වෙන්නේ. ඉතින් බොහෝ පින්නතුන් මේ දේශනා මාලාවේ ආරම්භයේ පටන්ම මේ දේශනා හැම එකක්ම අත්මහැර බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන බව අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ පින්නතුන් කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ සමන් වහන්සේගේ ශ්‍රාවකයෙක් තුල අපේක්ෂා කළ ගුණයක් තමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි බහුශෘත භාවය කියන එක. ධර්මයේ පිළිබඳව ඇති කරගන්න නුවණ බුදුරජාණන් වහන්සේ හැම ශ්‍රාවකයෙක්ගෙම අපේක්ෂා කළා. ඒ කාරණය අපට බොහෝම පැහැදිලි වෙන තැනක් තමයි මාර දිව්‍ය පුත්‍රයා ඇවිත් බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන හැටියට ආරාධනාවක් කළායින් පස්සේ බුදුරජාණන් වහන්සේ මාරයාට සඳහන් කරනවා මාරය මාගේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ධර්මදර බහුශෘත ධර්මානුධර්ම ප්‍රතිපන්න පරමත ධර්මානුකූලව විසඳන පිරිසක් බවට පත් වෙනකන් තථාගතයන් වහන්සේගේ පරිණිරවාණය සිද්ධ වෙන්නේ නැහැ කියලා මාරයාට ඒ වෙලාවේ සඳහන් කරනවා. එතකොට මනාව පැහැදිලි වෙන දෙයක් තමයි 45 වසක් මුළුල්ලේහි භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කළේ මේ අනවරාග්ද සංසාර ගමනින් නිදහස් වීම පිණිසමයි. කෙනෙකුට මේ ගොහර බිහිර සංසාරයෙන් නිදහස් වෙන්නට පළමු කොටම අවශ්‍ය කරන දේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ශ්‍රී සද්ධර්මයෙන් පෝෂණය වෙන එක. ධර්මය දැනගන්න එක. මොකද ධර්මය අවබෝධ කරන්නට මත්තෙන් අවශ්‍ය වෙන පළවෙනිම කාරණේ තමයි බෞද්ධ භාවයේ කියන එක ධර්මය දැනගන්න එක. ඒකයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ක්‍රමයක් ධර්ම ශ්‍රවණය කරන පිළිවෙලක් පවා දේශනා කරන්නේ. සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත කියලා කිව්වේ පළමු කොටම හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඇයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ? ධර්මයේ දැනගන්න. ඒ දැනගත්තා වූ ධර්මය හොඳට ධාරණය කරගන්න ඕන මතක තියාගන්න ඕන මතක තියාගත්තොත් තමයි චරාත ධම්මේ ඒ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන අද අපිට ධර්මය දැනගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. පොතපත පරිශීලනය කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් මේ නොයේ ක්‍රමයෙන් අපිට ධර්මය දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සිදු කරගෙන යන දේශනා මාලාවෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ පළමු කොටම මේ ස්වාමින් වහන්සේලා දේශනා කරන සූත්‍ර දේශනා එකක් එකක් පාසා මේ පින්වත් පිටිස බොහෝම හොඳට ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කරනවා වගේම ඒ කරුණු ධර්ම කාරණා මේ අසවල් සූත්‍රයෙන් ප්‍රකාශ කරපු ධර්ම කාරණා මොනවද මේ සූත්‍රයේ අඩංගු වෙන්නේ මොන වගේ ධර්ම කාරණාද අනාදි වශයෙන් Tamanට හොඳට මේ ධර්ම කාරණා මතකයේ තියෙන්නට ඕන. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම මේ ධර්ම දේශනා හොඳට මතක තියාගන්න ඕන. ඉතින් අපි මේ පින්නතුණ්ඩ සිහිපත් කරනවා කෙනෙකුට ධර්ම කාරණා එකවර මතක තියාගන්න අපහසු නම් ස්වාමින් වහන්සේලා දේශනා කරන මේ ධර්ම කාරණා සටහන් කරගෙන හරි ඒ සටහන් නැවත නැවත නැවත නැවත පිරික්සමින් හොඳට තමන්ගේ හිතෙහි ධාරණය කරගත්තොත් අපිට හොඳට මේ සූත්‍ර දේශනා මතක තියාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ කාරණේ මේ පින්නතුන්ට ධර්ම දේශනාවට අවතීර්ණය වීම පිණිස මූලිකව සඳහන් කරමින් අපි ආරාධනාවක් කරනවා මේ සූත්‍ර දේශනාවත් බොහෝම සිහියෙන් නුවණින් ශ්‍රවණය කරමින් මේ දේශනාව හොඳට මතක තියාගෙන මේ දේශනාවේ සඳහන් වෙන ධර්ම කාරණා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න හැටියට. ඉතින් අද අපි මාර්තුකා කළ සූත්‍ර දේශනාව තමයි මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ ඕපම්ම වර්ගයේ සඳහන් වන අලගත් දූපම සූත්‍රය. අලගත් දූපම සූත්‍රය කියවු පමණින් ධර්මය ආශ්‍රය කරලා තියෙන පිරිසක් නම් ඒ වගේම තමයි ධර්මය බොහොම හොඳට ආශ්‍රය කරන පිරිසක් නම් මේ සූත්‍ර දේශනාව බොහෝ විට ශ්‍රවණය කරලා ඇති. විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩ ඉන්න වෙලාවක ගද්දබාදි පුබ්බ අරිට්ඨ කියන ස්වාමින් වහන්සේ මුල් කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව විවරණේ උනේ. විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාවට නිධාන වෙච්ච කතාවක් තියෙනවා. බොහෝ සූත්‍ර දේශනාවලට නිධාන කතාවක් තියෙනවා වගේම මේ අලගද්දූපම සූත්‍රය විවරණය වෙන්නේ බොහෝම වටින නිධාන කතාවක් එක්ක. ඒ නිධාන කතාව තමයි ගද්ධාබි උබ්බහ අරිට්ඨ කියන ස්වාමින් වහන්සේ මේ ගද්ද භාදි පුබ්බ අරිට්ඨ ස්වාමින් වහන්සේ කියලා කියන්නේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රෞಢ්‍යාව ලබාගත් ස්වාමින් වහන්සේ නමක් මේ ස්වාමින් වහන්සේ අනිත් ස්වාමින් වහන්සේලා අතර එක්තරා මතයක් තමන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච දෘෂ්ටියක් තමන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච අදහසක් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. මොකක්ද ඒ අදහස? ගද්දබාදි පුබ්බ අරිට්ඨ නම් වූ භික්ෂුව බොහෝ ස්වාමින් වහන්සේලා ඉදිරියේ කියා හිටින්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන යම් මේ අන්තරායික ධර්ම අන්තරායික ධර්ම කියා කොටසක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ විසින් ඒ ප්‍රකාශ කරන ලදක් ඒවා ඇසුරු කරන්නන්ට අන්තරායික නොවේයි කියලා මේ අරිට්ඨ භික්ෂුව තන තන තන තන කියන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ විසින් යමෙකුට අන්තරායක ධර්ම මෙන්න මේවා කියලා පැනෙව්වා නම් ඒ අන්තරායක ධර්ම යම් කිසි කෙනෙක් ආශ්‍රය කරනවා නම් පිළිපදිනවා නම් ඒ දේවල් වලින් වෙන අනර්ථයක් නැහැ කියලා මේ ගද්ද භාදිපුබ්බ අරිට්ඨ භික්ෂුව තවත් භික්ෂුන් වහන්සේලා ඉදිරියේ කියා හිටින්න ගත්තා. එතකොට දැන් මෙන්න මේක මම මුලින් සඳහන් කළා බොහෝම වටින නිධාන කතාවක්. වටින නිධාන කතාවක් කියලා කිව්වේ දැන් විශේෂයෙන් පින්වත්නි මේ ශාසනයේ ඇතම් භික්ෂුන් වහන්සේලා නිසා බොහෝම වටින ධර්ම කාරණා ඉස්මතු වෙලා තියෙනවා. දැන් ඒ වගේ මේ අරිට්ට කියන ස්වාමින් වහන්සේ මේ ස්වාමින් වහන්සේගේ හිතේ ඇති වුණ එක පාපී අදහසක්. ඇත්තටම මේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් මේක පාපී අදහසක්. මොකක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු යම් මේ අන්තරායික වූ ධර්මයක් යම් කිසි කෙනෙක් ආශ්‍රය කරනවා නම් ඒ අන්තරායික ධර්මයෙන් වෙන හානියක් නැහැ කියලා කියන එක ඒ භික්ෂුව ගත්ත පාපී දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් එතකොට අන්න ඒ දෘෂ්ටිය මුල් කරගෙන තමයි මේ අලගත් දූපම සූත්‍රය විවරණය වෙන්නේ එතකොට මේ අරිට්ඨ භික්ෂුව තන තන කියන මෙන්න මේ අදහස තවත් ස්වාමින් වහන්සේලාගේ කනට වැටුණා තවත් ස්වාමින් වහන්සේලාට මේක දැනගන්න ලැබුණා. දැනගන්න ලැබුණාට පස්සේ ස්වාමින් වහන්සේලා එකතු වෙලා අරිත්ත ස්වාමින් වහන්සේ හොයාගෙන ආවා. හොයාගෙන ඇවිල්ලා අරිත්ත ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ගද්දබාදි පුබ්බ අරිට්ට ඇත්තද ඔබ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු යම් ධර්මයක් ආශ්‍රය කරනකොට එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ විසින් පනවපු අන්තරායිත වූ ධර්ම ආශ්‍රය කිරීමෙන් කෙනෙකුට වෙන අයහපතක් නැහැ කියලා ඔබ දේශනා කරනවා ඔබ සඳහන් කරනවා කියන්නේ ඇත්තද මේ ගද්දපාදි පුබ්බ අරිට්ඨ ස්වාමින් වහන්සේ විසින් ගත්ත මේ පාපී දෘෂ්ටිය ඉවත් කරන්නට ඕන මේ පාපී දෘෂ්ටියෙන් මුදවා ගන්නට ඕන කියන අදහසින් මේ ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිපත් කරනවා භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මද ආස්වාද කොට දේශනා කරන සීක ඒ වගේම තමයි බොහෝ දුක් ඇත්තෝය ඒ වගේම තමයි කාමයෝ කියලා කියන්නේ බොහොම ආදීනව සහිත දෙයක්. ඒ නිසා අරිට ඔබ මේ දෘෂ්ටියෙන් වහාම බැහැර වෙන්න කියලා මේ ස්වාමින් වහන්සේලා අරිට භික්ෂුවට අවවාද කළා. හැබැයි දෘෂ්ටියේ ස්වභාවය තමයි අරිට භික්ෂුව මේ දෘෂ්ටිය ප්‍රහාණය කරන්න සූදානම් වුණේ නැහැ. ස්වාමින් වහන්සේලා පුන පුනා ඒ පිළිබඳව මතක් කළත් අරිත්ත භික්ෂුව ඒ පාපී අදහසින් නිදහස්ුනේ නැහැ. එතකොට විශේෂයෙන්ම මේ ස්වාමින් වහන්සේ ගැන සඳහන් වෙනවා ගද්දපාදි පුබ්බ කියලා කියන්නේ පින්වත්නි ගිජුලිහිනියන් නසන කුලයේහි උපන් යන අර්ථයයි. ඒ කියන්නේ මේ අරිට්ට ස්වාමින් වහන්සේගේ ගෝත්‍ර නාමය තමයි ගද්දබහාදි පුබ්බ. මේ ගද්දබහාදි පුබ්බ කියලා කියන්නේ ගිජුලිහිනියන් නසන කුලයට කියන නම. ඒ කුලෙන් පැවතෙන නිසා තමයි මොහුට ගද්දා ගද්දබාදි පුබ්බ කියන නම වැටලා තියෙන්නේ. එතකොට මේ අරිට්ට භික්ෂුන් වහන්සේ තමන් වහන්සේ ගත්ත මේ පාපී දෘෂ්ටිය විශේෂයෙන්ම මේ අන්තරායික ධර්ම අන්තරායික නොවන බව දේශනා කරන්නේ සදහන් කරන්නේ උන්වහන්සේගේ තුල ඇතිවෙච්ච මිත්‍යා මතයක් නිසා විශේෂයෙන්ම මේ අන්තරායික ධර්ම පහක් ගැන විස්තර විස්තර කරනවා කම්ම අන්තරායික ධර්මය කිලේශාන්තරායක ධර්මය, විපාකාන්තරායක ධර්මය, උපවාදාන්තරායක ධර්මය, ඒ වගේම අනාවිති කම් අන්තරායක ධර්මය හැටියට අන්තරායක ධර්ම පහක්. එතනින් කම්ම අන්තරායකය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් පංචානන්තරයේ පාප කර්ම කරගත්තොත් ඒක ඔහුට මේ ජීවිතේ ස්වර්ග මෝක්ෂ සැප සම්පත් ළඟා කරගන්න අන්තරායික ධර්මයක්. දැන් අන්තරායික අන්තරායික කියලා කියනවා මොනවද අන්තරායික කියලා කියන්නේ? අන්තරායික කියලා කියන්නේ කෙනෙකුට දිව්‍ය ලෝක සැප සම්පත් ඒ වගේම නිර්වාණ අවබෝධය කරගන්න බාධක වෙන යම් ධර්මයක් තියෙනවා නම් ආන් මේ දේවල් වලට තමයි අන්තරායක ධර්ම කියලා කියන්නේ විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධයට බාධා වෙන දෙයක් තියෙනවා නම් නිවනට බාධා වෙන යම් තාක් ධර්ම තියෙනවා නම් ඒවා තමයි අන්තරායික ධර්ම හැටියට ධර්මයේ විස්තර කරන්නේ. එහෙම බාධක ධර්ම පහක් අන්තරායික ධර්ම පහක් පිළිබඳව ධර්මයේ විස්තර වෙනවා එතනින් පළවෙනි අන්තරායික ධර්මය තමයි කම්ම අන්තරායික ධර්මය එතකොට මුලින් සඳහන් කළා පංචානන්තරීය පාප කර්ම. මාතෘ ඝාතනය, පීතෘ ඝාතනය, අරහන්ත ඝාතනය, ලෝහිත උපාදික පාප කර්මය, ඒ වගේම තමයි සංඝ භේදය කියන මෙන්න මේ ආනන්තරීය පාප කර්ම පහ කෙනෙක්ගේ තුලින් සිද්ධ වෙලා තිබුණොත් ඒක සඳහන් කරනවා කම්ම අන්තරායක ධර්මයේ හැටියට. මේ පින්නතුන් දන්නවා ආනන්තරේ පාප කර්මයක් යම්කිසි කෙනෙක්ගෙන් වුණොත් එයාට මේ ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදී වුණත් භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළත් ඔහුට ධර්ම අවබෝධය කරන්න පුළුවන්කමක් බෑ. අජාසත් මහරජුරෝ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කළේ එතුමට. ඒ සූත්‍රයේ දේශනාව අවසානයේදී භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ඇති කරගත්ත පැහැදීමක්. භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ පැදුකුණු කරලා නැගිටලා ගියායින් පස්සේ භාග්‍යතුන් වහන්සේ ස්වාමින් වහන්සේලාට සඳහන් කරනවා මහණෙනි මේ අජාසත් රජුරෝ පීතෘ ඝාතක පාප කර්මය කරගත්තේ නැත්නම් තමන්ගේ තාත්තා මරලා ආනන්තරේ පාප කර්මය කරගත්තේ නැත්නම් මේ ඉන්දි ආසනේම සෝතාපන්න භාවයට පත් වෙන්න තරම් වාසනාවක් තිබ්බා. හැබැයි ඒ අවස්ථාව මගහැරුණා අන්නේ අවස්ථාවට අන්තරායකයක් වුණා මොකක්ද? තමන්ගේ තාත්තා මරලා ආනන්තරේ පාප කර්මය කරගත්ත නිසා. එතකොට ඒ වගේ කොච්චර අවස්ථා තියෙනවද? ඒ වගේම තමයි කිලේශාන්තරායකය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටියට බැසගත්තොත්. නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් කර්මයේ කර්මඵලය විශ්වාස කරන්නේ නැත්නම් මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැත්නම් කරන හොඳ නරක වලට විපාක තියෙනවා කියලා කිසිසේත්ම විශ්වාස කරන්නේ නැත්නම් ප්‍රබල දෘෂ්ටියකට බැසගත්තොත් ආන් ඒකට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේ නියත මිත්‍යා දෘෂ්ටියට බැසගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒකත් අන්තරායක ධර්මයක් හැටියට තමයි විස්තර කරන්නේ. හැබැයි මරණයට මොහොතක් හරි තියලා යම් කිසි කෙනෙක් ඒ දෘෂ්ටියෙන් ඉවත් වෙනවා නම් නියත මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙනවා නම් අන්න ඒක ඔහුට අන්තරායක වෙන්නේ නැහැ. නමුත් මරණයටපත් වෙනකම්ම ඒ කෙනා ඒ දෘෂ්ටියෙන් නිදහස්ුනේ නැත්තම් ආන්නේක යාට අන්තරායක ධර්මයක්. ඒකට කියනවා කිලේසන්තරාය. ඒ වගේම තමයි විපාකන්තරාය ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ පෙර ජීවිතයේ කරන ලද අකුසල කර්මයක විපාකයක් වශයෙන් මේ ජීවිතයේ ඛණ්ඩකෙක් විදියට යම්කිසි කෙනෙක් උප්පත්ති ලැබලා ඉන්නවා නම් උබතෝ ව්‍යංජකෙක් විදියට යම්කිසි කෙනෙක් උප්පත්ති ලැබලා ඉන්නවා නම් ඒ වගේම තමයි තිරච්චීන ලෝකයක තිරච්චීන ගතියක් සහස් වෙලා තියෙනවා නම් අන්න ඔවුන්ට විපාකන්තරාය කියන ඒ අන්තරායක ධර්මයේ ගණේ තමයි වැටෙන්නේ ඔවුන්ටත් මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම තමයි හතරවෙනි කාරණය කියනවා අන්තරායක ධර්මය උපවාද අන්තරාය. උපවාද අන්තරාය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ආර්ය උපවාදයක් කරගෙන තියෙනවා නම් ආර්ය උපවාදයක් කියලා කියන්නේ මේ ශාසනයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ සතර මග සතර ඵලවලටපත් වෙච්ච ආර්ය උතුමන් වහන්සේ නමකට ගර්හා කරලා තියෙනවා නම් නිന്ദා පහස කරලා තියෙනවා නම් අන්න ඒකට කියනවා ආර්ය උපවාදේ කියලා. අන්න ඒ ආර්යයන් වහන්සේ නමකට උපවාද කරපු කෙනෙක් ඉන්නවා නම් අන්න ඔහුටත් ඒ ආර්ය උපවාදය අන්තරාය කර ධර්මයක් කියලා දේශනා කරනවා. ඒ වගේම තමයි අනාවිති කම්ම අන්තරාය. අනාවිති කම්ම අන්තරාය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් දැන දැන ඉක්මවන සප්තාපට්ටි ස්කන්ධය. ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනය තුල යම් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ භික්ෂුන් වහන්සේ තමන් වහන්සේ සමාදන් වුණ උපසම්පදා සීලය ඉක්මවා කටයුතු කරනවා නම් බුදුරජාණන් වහන්සේ මේ කැපයි මේ නොකපයි මේ විදියට හික්මෙන්න මේ විදියට හික්මෙන්නට එපා යනාදි වශයෙන් අනුශාසනා කරලා තියෙද්දී ඒ පණවපු දේ ඉක්මවා යනවා නම් අන්න ඒකට කියනවා අනාවිතිකම්ම අන්තරාය කියලා එතකොට බුදුරජාණන් වහන්සේ අන්තරායක ධර්ම පහක් ගැන සඳහන් කරනවා කම්ම අන්තරායිකය කිලේස අන්තරායිකය විපාක අන්තරායිකය උපවාද අන්තරායිකය ඒ වගේම තමයි අනාවිති කම්ම අන්තරායිකය කියන මේ අන්තරායික ධර්ම වලින් එකක් හරි යම් කිසි කෙනෙක්ගේ තුල තියෙනවා නම් ඒ කෙනාට ස්වර්ග මෝක්ෂ සැප සම්පත් ලං කරගන්න පුළුවන්කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ අරිත්ත භික්ෂුවගේ දෘෂ්ටිය මොකක්ද? ඒ වගේ අන්තරායික ධර්ම කෙනෙක්ගේ තුල හටගත්තා කියලා ඔහුට වෙන විපාකයක් නැහැ කියලා මේ අරිත්ත භික්ෂුව කියනවා. එතකොට මේක තමයි දෘෂ්ටිය. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට අනිත් භික්ෂුන් වහන්සේලා මේ කාරණය ඉදිරිපත් කරපු අයින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ එක භික්ෂුවකට සඳහන් කරනවා ගද්දබාදි පුබ්බ අරිත්ත භික්ෂුව භාග්‍යතුන් වහන්සේ ඉදිරියට අරගෙන එන බවට අරිට්ඨ ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ආවයින් පස්සේ භාග්‍යතුන් වහන්සේ අරිට්ඨ භික්ෂුවගෙන් මේ කාරණේ විමසනවා. අරිට්ඨ ඇත්තද ඔබ මේ මම යම් ධර්මයක් අන්තරායිකයි කියලා පනවනවා නම් ඒ මම අන්තරායිකයි කියලා පනවන දේ ඔබ අන්තරායික නොවන බවට දේශනා කරනවා කියන්නේ සබාවක්ද කියලා අහනවා. එතකොට මේ ගද්දපාදි පුබ්බ අරිට්ඨ භික්ෂුව කියනවා ස්වාමීන් එහෙමයි. ඔබ වහන්සේ විසින් අන්තරායිකයි කියලා පනෝපු යමක් තියෙනවා නම් ඒ අන්තරායිකයි කියලා පනෝපු දෙයින් ඒ සමාදන් වෙන කෙනාට වෙන අන්තරායක් නැහැ කියලා මේ ස්වාමීන් වහන්සේ නැවත කියා හිටියා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේට ගර්හා කළා. අවවාද කළා තරේ අවවාද කළා හිස් භික්ෂුව මෝග පුරුෂය මම කොයි වෙලාවෙ කාට ওই විදියට දේශනා කරනවා ඔබ අහගෙන හිටියද ඔබ තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා නොවේද මම අන්තරායිකයි කියලා යමක් දේශනා කළා නම් එය අන්තරායිකම තමයි ඔබ වහන්සේ විශේෂයෙන්ම මම මේ දේශනා කරපු දේ අභිබවා ඔබ යමක් ප්‍රකාශ කරනවා නම් ඔබ බොහෝ අකුසල් පුරවගත් කෙනෙක්. ඔබ බොහෝ පාපී අදහස් ගත්ත කෙනෙක් කියලා අරිත්ත භික්ෂුවට භාග්‍යතුන් වහන්සේ බොහෝ අවවාද කළා. ඒ වගේම තමයි බොහෝ ගර්හා කරලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා අරිට්ඨ මම කාමයන්ගේ ආදීනවේ දේශනා කරන කෙනෙක් මම කාමයන්ගේ ආස්වාදය මද වශයෙන් දේශනා කරන කෙනෙක් කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදය අල්පයි කියලා දේශනා කරන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ කාමයන්ගේ ස්වභාවය උපමා වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ටි කංකා ලූපමා කාමා කාමයෝ කියලා කියන්නේ හරියට ලේ මස් නැති ඇට කැබැල්ලක් වගේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාමියෝ කියලා කියන්නේ හරියට ලේමස් නැති ඇට කැබැල්ලක් වගේ. ඇයි කල්පනා කරන්ඩ ලේමස් වියලී ගියපු ඇට කැබැල්ලක් තියෙනවා නම් ඒ ඇට කැබැල්ල යම් සුනකේකට අහු වුණොත් ඒ සුනකයා ඒ ඇට කැබැල්ල කොච්චර හැපුවත් ඒ සුනකයාගේ කුසගින්න නිවෙන්නේ නැහැ. මස් රසය ලබා ගන්නවා කියලා හිතාගෙන ඇට කෑල්ල හපනකින් ඒ සුනකයා වෙන්නේ තව තවත් තව තවත් වෙහෙසටපත් වෙන එක විතරයි. ආන් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් කාමයන්ගෙන් තෘප්තිමත් වෙන්න කල්පනා කරනවා නම් ඔහුට ඉතුරු වෙන්නේ වෙහෙසක් විතරයි කියනවා. ආන්ගේ අර්ථයෙන් කාමයෝ කියලා කියන්නේ ලේමස් වියලී ගියපු ඇටකැබැල්ලක් වගේ. ඒ වගේම තමයි දෙවෙනි කාරණයක් කියනවා මංසපේසු උපමා කාමා. කාමයෝ කියලා කියන්නේ හරියට මස් වැදල්ලක් වගේ හැමෝටම සාධාරණයි. දැන් කල්පනා කරන්න උකුස්සෙක් හරි විදුලිහිණියෙක් හරි මස් වැදල්ලක් අරගෙන අහසට නැංගායින් පස්සේ ඒ මස්ර දැල්ල ඒ ගිජු ලිහිණියාගේ හොටේ තුල තියෙනකම් අනිත් ගිජු ලිහිණියොත් ඒ ගිජු ලිහිණියා පිටුපස්සේ හඹා යනවා පන්නනවා ඔහුට කොටනවා කරදර කරනවා ඇයි ඒ මස්ර දැල්ල හැම සතෙකුටම පොදුයි සාධාරණයි අවශ්‍යයි ආන් ඒ වගේ තමයි කල්පනා කරන්න මේ ලෝකේ ඇතම් එකම කාම වස්තුවකට ඇතම් පිරිස් ගහමරා ගන්නවා, එන කොටා ගන්නවා, කුලල් කා ගන්නවා. සමහර විට භූමියකට වෙන්න පුළුවන්, ඉඩමකට වෙන්න පුළුවන්, එක ජීවී හෝ අජීවී කාම වස්තුවකට වෙන්න පුළුවන් සමහර අය මරා ගන්නවා. දැන් සමහර විට කල්පනා කරන්ඩ අඩි 10ක 15ක භූමි ප්‍රමාණයකට පවා සමහර විට එක් කුස උපන් සහෝදරයෝ පවා විරසක වෙන මට්ටමක් නැද්ද? ආන් අර මස්ස දැල්ලට උකුස්සෝ ඒ මස්ස දැල්ල හොටෙන් ගත්ත උකුස්සට පන්න පන්න පහර දෙනවා වගේ කොටනවා වගේ ඒ වගේම තමයි බාධා කරනවා වගේ එකම කාම වස්තුවකට ලෝකයා සමහර විට බොහෝ පිරිස් කොටා ගන්නවා. කුලල් කා ගන්නවා. ඒ මොකද මංශ පේසු උපමා කාමා කාමියෝ කියලා කියන්නේ හරියට මස්ස දැල්ලක් වගේ. ඒ වගේම තමයි තිනුක්කූපමා කාමා කාමයෝ කියලා කියන්නේ දැල් වෙන තනසුලකට බඳු උපමා ඇත්තේය. ඒ කියන්නේ මේ පින්නතුන් දන්නවා අතීතයේ රාත්‍රී කාලේ යම්කිසි කෙනෙක් ගමන් යනකොට රාත්‍රී කාලයේ ගමන් කරන්න ඕන නිසා තනකොළ වේලුණු තනකොළ එකතු කරලා හදාගන්නවා කුළුවත්තක් ඒකට ගින්දර අවුල්ලා තමයි ඒ එළියෙන් ගමන් කරන්නේ. හැබැයි මේ හුලුවත්ත පිච්චිලා පිච්චිලා කොයි වෙලාවක හරි තමන් අල්ලගෙන ඉන්න තැනට එනකම් මේක දැල්විගෙන දැල්විගෙන එනවා. එහෙම දැල් වෙලා දැල් වෙලා අවසාන වේගෙන එනකොට මේ හුලුවත්ත අතාරින්නට ඕන. හතෑරියේ නැත්තම් මොකද වෙන්නේ? ඔහුගේ අත අනිවාර්යයෙන්ම දැවෙනවා, පිච්චෙනවා. ආන්නේ ඒ අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාමයෝ කියලා කියන්නේ දවන ස්වභාවයෙන් යුක්ත නිසා පන සුලකට බඳු උපමා ඇත්තේය කියලා දේශනා කරනවා. ඒ වගේම තමයි කාමයෝ කියලා කියන්නේ අංගාරකාසු උපමා කාමා. ගිනි අඟුරු වලකට උපමා ඇත්තේය. කාමයෝ කියලා කියන්නේ දුම් නැති ඒ වගේම තමයි ගිනි දළු නැගෙන්නේ නැති ගිනි අඟුරු වලින් පුරෝපු වලක් තියනවා නම් ඒ ගිනි අඟුරු වලින් වලවලා මේ පුරවලා තියෙන ඒ වලට යම්කිසි සත්වයක් වැටුණොත් ඔහුගේ මුළු ශරීරයම දවන්නා වගේ කාමයෝ කියලා කියන්නේ සත්වයාගේ හිත විතරක් නෙවෙයි මුළු ශරීරයේම දවන පුච්චන දෙයක් කියලා දේශනා කරනවා. ඒ වගේම තමයි සුපින කූපමා කාමා. කාමයෝ කියලා කියන්නේ හරියට රෑ දකින හීනයක් වගේ. කල්පනා කරලා බලන්න මේ ජීවිතේ අපි ලං කරගත්ත සමහර කාම වස්තුන් සමහර ඒ කාම ආස්වාදයන් හීනයක් වගේ. හීනේ කියන එක රාත්‍රියේ රාත්‍රියේ දැක්කට පස්සේ ඇහැරෙනවත් එක්ක මේක නැති වෙලා යනවා. ආන් ඒ වගේ තමයි කාමියෝ කියලා කියන්නේ. ඒ වගේම තමයි යාචිතූ කූපමා කාම. කාමයෝ කියලා කියන්නේ අනුන්ගෙන් తాවකාලිකව ඉල්ලගත්ත දෙයක් වගේ. කොයි වෙලාවක හරි කාමයේ අතාරින්න වෙනවා. දැන් කල්පනා කරන්න අපිට කෙනෙක්ගෙන් తాවකාලිකව යමක් ඉල්ලගන්න වෙනවා. දැන් අපි හිතමු මංගල අවස්ථාවකට සම්බන්ධ වෙන්න හරි අපිට රන් ආභරණ කෙනෙක්ගෙන් ඉල්ලගෙන යන්න වෙනවයි කියලා. එතකොට ඒ රන් ආභරණ මංගල අවස්ථාව ඉවර වුණායින් පස්සේ නැවත ඒ අයිතිකාරයාට හිමිකාරයාට බාර දෙන්න ඕන. ආන් ඒ වගේ තමයි මේ කාමයෝ කියලා කියන්නේ අනුන්ගෙන් తాවකාලිකව ඉල්ලගත් දෙයක් වගේ. ඒ වගේම තමයි රුක්ක පලූපමා කාම. කාමයෝ කියලා කියන්නේ ඵල දරන ගසකට බඳුපමා දරන දෙයක්. හිතන්න යම් කිසි කෙනෙක් අපි හිතමු අඹ ගහක් තියෙනවා. ඒ අඹ ගහේ අඹ පිරීලා තියෙනවා. කවුරු හරි කෙනෙක් අඹ ගහකට නැගලා ඒ අඹ අනුභව කරමින් ඉන්නකොට තවත් අඹ කන්න කැමති කෙනෙක් ඒ අඹ ගහ ළඟට එනවා නමුත් ඔහුට ගහට නගින්නට බෑ. ඔහුට ගහට නගින්නට බැරි නිසා ඔහු කල්පනා කරනවා මම මේ අඹ ගහ බිම දාලා හරි මම මේ අඹ මගේ කරගන්නවා කියලා හිතාගෙන මොකද කරන්නේ මේ අඹ ගහ කපනවා. එතකොට අර ගහට නැගපු මිනිස්සයා අඹවලට තෘෂ්ණාවේ ගහ තුලම හිටියොත් ඔහුගේ ජීවිතයත් අනතුරේ ඒ නිසා මොකද කරන්න ඕන? ඔහු බොහෝම ඉක්මනට ඒ ගහෙන් බිමට බහින්න ඕන. එහෙම නැත්නම් ඔහුටත් වෙන්නේ අර අඹ ගහත් එක්කම බිමට වැටිලා මරණයටපත් වෙන්න මරණාසන්න වේදනාවක් අත්විඳින්න. මොකද කාමයෝ කියලා කියන්නේ විනා යම් කිසි වෙලාවකට අනිත් අයවත් විනාශ කරගෙන අවසන් වෙන දෙයක්. ඒ වගේම තමයි අසිනුසූපමා කාමා අසීසූනූපමා කාමා කියලා කියන්නේ කාමයෝ කියලා කියන්නේ මස් කපන පිහියටත් ඒ වගේම තමයි කොටයටත් උපමා දරන දෙයක්. මේ පින්නතුන් දැකලා තියෙනවා මස් කපන පිහියත් මස් කපන කොටයත්. ඒ දෙකම නිසා මස් කැපිලා යනවා. ඒ කියන්නේ මස් කපන ඒ කොටේ උඩ තියලා තියුණු පිහියකින් ගහන පහරට මස් කෑලි කැපිලා වෙන් වෙලා යන්න වගේ කාමයෝ කියලා කියන්නේ හරියට සත්‍යාව දවන මේ පිහියත් ඒ වගේම මස් කපන කොටයක් වගේ කියලා කියනවා. ආන් ඒ වගේ සත්‍යාව පීඩාවට පත් කරන දුබල කරන ස්වභාවයක් මේ කාමයන් තුල තියෙනවා. ඒ වගේම තමයි සත්‍ති සූලූපමා කාමා කාමයෝ කියලා කියන්නේ පිහියක හෝ කිනිස්සක උලකට බඳු උපමා දරන දෙයක්. කල්පනා කරලා බලන්න සමහර වෙලාවට මේ කාමයන් නිසා ඇතිවෙන දාහය කාමයන්ගෙන් වෙන් වෙන්න වෙලා හෝ එහෙම නැත්නම් කාමයන් අහිමි වීමෙන් කෙනෙකුට ලැබෙන දුක පීඩාව කියලා කියන්නේ හරියට තියුණු හුලකින් තමන්ගේ ශරීරයේ පසාරු කරනවා වගේ ඒ වගේම තමයි තමන්ව රිද්දනවා වගේ බොහෝම කටුක වේදනා ඇති දෙයක් ඒ වගේම තමයි සප්පසී රූපමා කාම කාමයෝ කියලා කියන්නේ සර්ප හිසකට බඳු උපමා ඇති දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සර්ප හිස කියලා කියන්නේ බොහොම භයානක දෙයක්. සර්ප හිස කියලා කියන්නේ විස විලින් පිරුණු තැනක්. ආන් ඒ වගේ තමයි කියනවා කාමයෝ කියලා කියන්නේ බොහොම හටුක වේ අමිහිරි වේදනා ගෙනල්ලා දෙන දෙයක්. ආන් ඒ අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අරිට්ඨ මම කාමයන්ගේ බොහෝ ආදීනවේ දේශනා කරනවා. ඒ වගේම තමයි මම කාමයන්ගේ ආස්වාදයේ බොහෝම අල්ප වශයෙන් දේශනා කරන්නේ. ඒ වගේම තමයි මේ කාමයෝ කියලා කියන්නේ 10 පීඩා උපදවන දෙයක්. මෙහෙම දේශනා කරනකොට ඔබ සඳහන් කරනවා නම් භාග්‍යතුන් වහන්සේ විසින් අන්තරායක වශයෙන් පනෝපු යම් දෙයක් තියෙනවා නම් ඒ දේවල් අන්තරායක වෙන්නේ නැහැ කියලා ඔබ භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා. ඔබ භාග්‍යතුන් වහන්සේ නොපනෝපු දෙයක් පනවනවා. මේ ඔබ ළඟ තියෙනා වූ පාපී දෘෂ්ටියක් මේ පාපී දෘෂ්ටියෙන් ඉවත් වෙන හැටියට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ගද්දපාදි පුබ්බ අරිත්ත භික්ෂුව කැඳවලා මේ පාපී දෘෂ්ටියෙන් ඉවත් වෙන විදිහට කරපු අනුශාසනාවෙන් ගද්දපාදි පුබ්බ අරිත්ත භික්ෂුවගේ මේ දෘෂ්ටිය තවමත් දුර වෙලා නැති බව බුදුරජාණන් වහන්සේ දැනගෙන බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කුමක් සිතන්නේද මේ අරිට්ඨ භික්ෂුව මේ ශාසනයේහි උණුහුමවත් ලබාගෙන තියනවද කියලා අනිත් ස්වාමින් වහන්සේලාගෙන් අහනවා එතකොට අනිත් ස්වාමින් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි කෙසේ වෙන්නද කෙසේවත් මේ තාම අරිට්ඨ භික්ෂුව මේ ශාසනයේ උණුහුමවත් ලබාගෙන නැහැ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒකාන්තයෙන්ම ඔහු කාමයන්ගෙන් වෙන්ව කාම සංඥාවන්ගෙන් වෙන්ව කාම විතරකයන්ගෙන් වෙන්ව කාමයන් සේවනය කරනවා කියලා දෙයක් තියෙනවා නම් ඒක කිසිසේත්ම වෙන්නේ නැති දෙයක් කියනවා. දැන් මේ ගද්දපාදි පුබ්බ අරිට භික්ෂුව මේ දෘෂ්ටිය ගත්තේම විශේෂයෙන්ම කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා ඒ වගේම තමයි මේ කාමයන් ආශ්‍රය කිරීමෙන් වෙන පීඩාවක් නැතිය මෙන්න මේ අදහස මත පිළිටලා තමයි ගද්දපාදි කුබ්බ අරිට භික්ෂුව මේ දෘෂ්ටිය ගත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම සංඥාවෙන් වෙන්ව. ඒ වගේම තමයි කාම විතරකයන්ගෙන් වෙන්ව මේ ඇහැ කනනාසය දිව ශරීරයේ පිනවන්න පුළුවන්කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ සමහර හිස් භික්ෂූන් සමහර හිස් මිනිසුන් සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල කියන මේ නවාංග ශාස්ත්‍ර ශාසනය බොහොම හොඳට ප්‍රගුණ කරනවා. බොහොම හොඳට ඉගෙන ගන්නවා. ඒ වාගේ අර්ථත් දැනගන්නවා. හැබැයි ඒ වාගේ අර්ථ නුවණින් පිරික්සන්නේ නැහැ. මේ ඉහත කියන ලද නවාංග ශාස්ත්‍ර ශාසනය බොහොම හොඳට ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි බොහොම හොඳට දරා ගන්නවා. හැබැයි අර්ථ නුවණින් පිරික්සන්නේ නැහැ කියනවා. නුවණින් අර්ථ පරීක්ෂා නොකරන ඔවුන්ට ඒ ධර්මය හොඳින් වැටහෙන්නේ නැහැ කියනවා. ඔවුන්ට ඒ ධර්මය හොඳින් වටහා ගන්න බැරි නිසා ඔවුන් මේ ධර්මය ඉගෙන ගන්නේ දෘෂ්ටි දෙකක් ඇතුව. එකක් තමයි පරවාද දෝෂාරෝපණයේ ප්‍රයෝජනෙ කරගෙනත් සකවාද දෝෂාරෝපණයේ ප්‍රයෝජනෙ කරගෙනත් ඒ කියන්නේ අනිත් අයත් එක්ක ධර්මයේ ඉගෙනගෙන වාද විවාද කරන්න යන්නත් ඒ වගේම තමයි අනිත් අය තමන් එක්ක වාද විවාද කරන්න ආවොත් ඒ අයට උත්තර සැපීමේ අර්ථයෙන් තමයි ධර්මයේ ප්‍රගුණ කරන්නේ එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට යම් කිසි කෙනෙක් ධර්මය හදාරනවා නම් ඒක නියම අර්ථයෙන් ධර්මයේ හැදෑරීමක් නෙවෙයි කියනවා. දැන් කෙනෙක් මේ ඉහත කියපු නවාංග සාස්ත්‍රු ශාසනය ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මේ ධර්මය බොහෝම හොඳට ඉගෙන ගත්තත් බොහොම හොඳට දරාගත්තත් ඔවුන්ගේ දෘෂ්ටිය එහෙම නැත්නම් ඔවුන්ගේ අදහස අනිත් අය සමග වාද විවාද කරන්නත් අනිත් අය කරන වාද විවාද වලින් ගැලවීම සඳහා කියන අදහස නම් ඒක නියම අදහසක් නෙවෙයි කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සර්පයන්ගෙන් වැඩ ඇති සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇති එක්තරා මිනිස්සෙක් සර්පයෝ හොයාගෙන යනවා. මෙහෙම සර්පයෝ හොයාගෙන ගිහිල්ලා යනකොට ඔහුට මහා සර්පෙක් දකින්න ලැබෙනවා. බොහෝම විශාල ඒ සර්පයා දකින්න ලැබුණාට පස්සේ ඒ මිනිස්සයා ඒ සර්පයාගේ නගුටෙන් හරි හඳ මැදින් හරි අල්ල ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සර්පයාගේ නගුටෙන් හරි හදමැද්දෙන් හරි ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒ සර්පයා ඒ මිනිස්යාගේ අත හෝ එහෙම නැත්නම් ඒ මිනිස්යාගේ ශාරීරියේ කුමන හෝ තැනක් දෂ්ට කරනවා. මොකද නගුටෙන් එහෙම නැත්නම් කඳමැද්දෙන් අල්ලපු නිසා ඒ සර්පයාට හැරෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කඳමැද්දෙන් හෝ නගුටෙන් සර්පයාගේ ඒ ඇල්ලීම මන ඇල්ලීමක් නෙමෙයි නොමන ඇල්ලීමක් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආන් ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් මේ ධර්මයේ වරදවා ගන්නවා නම් මේ ධර්මයේ වැරදි විදියට අල්ලගත්තොත් හරියට අර සර්පයා වැරදි විදියට ඇල්ලුවා වගේ ඒ තමන් වැරදියට අල්ලගත්ත ග්‍රහණය කරගත්ත ධර්මයෙන්ම තමයි තමන්ව විනාශ වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ ඇතැම් භික්ෂූන් ඉන්නවා. ඔවුන් මේ නවාංග සාසූ ශාසනයේ මනාව ඉගෙන ගන්නවා. පුහුණු කරනවා. ධර්මයේ හික්මෙනවා ඒ වගේම නුවණින් අර්ථ පරීක්ෂා කරනවා එහෙම නුවණින් අර්ථ ධර්ම පරීක්ෂා කරලා ඔවුන් මේ ධර්මයේ පුහුණු කරන්නේ මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කරගන්න ඕන කියන අදහසින් අන්න ඔවුන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඔවුන් මේ ධර්මයේ නිවැරදි විදියට හික්මන පිරිසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හරියට ඒකටත් උපමාවක් උදාහරණයක් දෙනවා සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇති සර්පයෝ වෙන මිනිස්සේ වනාන්තරයට ගිහිල්ලා මහා විශාල සර්පයෙක් දකිනවා. ඔහු විශාල සර්පයෙක් දැකලා සර්පයාගේ හිස ගාවින්ම ඒ සර්පයාව අල්ල ගන්නවා. එතකොට ඒ සර්පයා ඔහුගේ අත වෙලා ගන්නවා. හැබැයි ඔහුගේ අත හෝ ඔහුගේ අවයවයකට දෂ්ට කරන්න ඒ සර්පයා සමත් වෙන්නේ කුමක් හේින්ද ඒ සර්පයා නිවැරදි විදියට ග්‍රහණය කරපු නිසා නිවැරදි විදියට අල්ලපු නිසා ආන් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ හික්මන ධර්මය ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා නම් ඔවුන් ධර්මය ඉගෙන ගන්නට ඕන නිවැරදි අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදපන භික්කවේ ඒකච්චේ කුලපුත්තෝ ධම්මං පරියා පුනන්ති ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කුලපුත්‍රයෝ මේ ශාසනයේ ධර්මය පුහුණු කරන මේ ධර්මය ඉගෙන ගන්න අවස්ථා තුනක් තියෙනවා පළවෙනි එක තමයි අලගද්ද පරියත්ති අලගද්ද පරියප්ති කියලා කියන්නේ සමහර අය මේ ශාසනයේ ධර්ම ඉගෙන ගන්නවා ධර්මයේ පුහුණු කරනවා ධර්මයේ කටපාඩම් කරනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු මම මේ මේ විදියට ධර්මය ප්‍රගුණ කරලා ධර්ම ඉගෙනගෙන ධර්මයේ දේශනා කරනකොට අනිත් අය මට පැහැදෙයි අනිත් අය මට කීර්ති නම්බුනාම ලබා දෙයි. අනිත් අය මට බොහෝම ප්‍රශංසා කළායි කියලා ඒ බලාපොරොත්තුවෙන් ධර්ම ඉගෙන ගන්නවා නම් ප්‍රගුණ කරනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකට කියනවා අලගද්ද පරියත්. ඒ කියන්නේ ඒක වැරදි ඉගෙන ගැනීමක්. ඒ වගේම තමයි නිත්තරණ පරියප්ති නිත්තරණ පරියප්ති කියලා කියන්නේ බුද්ධ වචනය ඉගෙනගෙන සීලය සම්පූර්ණ කොට සමත විපස්සනාවන් දියුණු කරමින් මාර්ගඵල අවබෝධයටපත් වෙනවා නම් ඒ අදහස මුල් කරගෙන යම් කිසි කෙනෙක් ධර්ම ඉගෙන ගන්නවා නම් ඒ කියන්නේ මම පුහුණු කරන ඉගෙන ගන්න මේ ධර්මය මට මේ ශාසනයේ සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ දියුණු කරන්න හේතු වේවා කියන අදහසින් කෙනෙක් ධර්ම ඉගෙන ගන්නවා නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක තමයි නියම ඉගෙනීම. ඒක තමයි ධර්මයේ නියම හික්මීම කියලා කියන්නේ. ඒ වගේම තමයි භණ්ඩාගාරික පරියප්ති. භණ්ඩාගාරික පරියප්ති කියලා කියන්නේ රහතන් වහන්සේ පුහුණු කරන ඉගෙනීම යම් සීනාශ්‍රමයන් වහන්සේ නමක් රහත් භාවයට පත් වුණායින් පස්සෙත් ධර්මය පුහුණු කරන්නේ ඉගෙන ගන්නේ ධර්මය උන්වහන්සේට තවත් අවබෝධ කරන්න තියෙන දෙයක් නිසා නෙවෙයි කුමක් නිසාද බුද්ධ වචනය පුහුණු කිරීමෙන් පාළිය රැකෙනවා. ඒ පාළිය පුහුණු කිරීමෙන් ප්‍රවේණිය රැකෙනවා. ඒ වගේම තමයි మతు පරපුරට ප්‍රයෝජන පිණිස උන්වහන්සේලා ධර්මයේ පුහුණු කරන එකට කියනවා භණ්ඩාගාරික පරියක්ති. එතකොට විශේෂයෙන්ම යම් කිසි කෙනෙක් ධර්මයේ පුහුණු කරන්නට ඕන ආර්යභාවයට පත්වෙච්ච නැති පුහුදුන් භූමිය තුල ඉන්න කෙනෙක් ධර්ම ඉගෙන ගන්නවා නම් ධර්ම ඉගෙන ගන්නට ඕන නිත්තරණ පරියප්තියේ පිහිටා. ඒ කියන්නේ බුද්ධ වචනය උගෙන සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව පුහුණු කිරීම වශයෙන්. ඉතින් කාල වේලාව බොහොම ඉක්ම යන නිසා මේ සූත්‍රයේ ඉතිරි කොටස සැකවින් මේ පින්නතුන්ට දක්වනවා අලගද්දූපම සූත්‍රයේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෘෂ්ටි ඇතිවීම හේතු හයක් තියෙනවා. යම්කිසි කෙනෙක් ආර්යයන් නොදකිනවා නම් ආර්ය ධර්මෙහි අදක්ෂ නම් ඒ වගේම තමයි ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැත්තම් සත්පුරුෂයන් දකින්නේ නැත්තම් සත්පුරුෂ ධර්මය දකින්නේ නැත්තම් සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැත්තම් අන්නේ අසෘතවත් පුතඥයාට අන්නේ අසෘතවත් පුතඥයාට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය කෙරෙහි ඇතිවෙනවා කියලා දෘෂ්ටියක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ මම ඒ වගේම තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේම මම වෙමි මගේ ආත්මය වෙමි කියන වරදවාගත් දෘෂ්ටිය ආත්ම දෘෂ්ටියක් සකස් වෙනවා ඔහු ඒ දෘෂ්ටියේම සතුට වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ලාමක දෘෂ්ටිය ඒ වගේම තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය වරදවාගත්ත ඒ භික්ෂුවට මේ ලෝකයත් ඒ වගේම ආත්මයත් එකයි කියන වරදවාගත්ත දෘෂ්ටිය පහළ වෙනවායි කිව්වා. ඔහු මේ ලෝකය శాశ్వත වශයෙන් තමයි ග්‍රහණය කරන්නේ කියලා දේශනා කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ඊළඟට අහනවා මහණෙනි රූපය නිට්ටයයිද අනිත්‍යයිද ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා අනිත්‍යයි ඒ අනිත්‍ය වූ දෙයක් ඇතනම් එය සැපද දුකද කියලා භාග්‍යතුන් වහන්සේ විමසනවා ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි යමක් අනිත්‍යයි නම් අනිත්‍යයි කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒ දේ දුකයි ඒ වගේම තමයි යම් අනිත්‍ය වූ දුක් වූ දෙයක් තියෙනවා නම් ඒ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තම ග්‍රහණයට ගන්න පුළුවන්ද? ස්වාමීනි, එය තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන්කමක් නැහැ. ඒ අනාත්මයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට අශෘතවත් පෘතජ්ජනයා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඒ විදිහට මෙනෙහි කරනවා නම් ඔහු ධර්මයේ වරදවාගත් කෙනෙක්. ඔහු ධර්මයේ පිළිබඳව වැරදි අදහස් දරන කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය කෙරෙහි කොටින්ම කියනවා නම් බඹයක් පමණ වූ මේ ශරීරය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කරනවා නම් පිරික්සනවා නම් අන්න ඔහුට ධර්මයේ පිළිබඳව ඥානි උපදිනවා. ඔහුට මේ ස්කන්ධ පංචකය පිළිබඳව නිවැරදි වූ දෘෂ්ටියක් සකස් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ අවසානයේදී දේශනා කරනවා ඒ විදියට මෙනෙහි කරන යම් භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුව අගුල ගලවපු කෙනෙක් අගුල ගලවපු කෙනෙක් කියලා කියන්නේ අවිද්‍යාව දුරු කරනවායි කිව්වා. ඒ වගේම තමයි ඒ විදියට මෙනෙහි කරන කෙනෙක් ඉන්නවා නම් ඔහු පරිමා විසිර වූ කෙනෙක්. ඒ කියන්නේ කර්ම රැස් නොකරන කෙනෙක් බවට පත් වෙනවායි කිව්වා. ඒ වගේම තමයි ඉන්ද්‍රකීලය උදුරා දැමුව කෙනෙක්. ඉන්ද්‍රකීලය උදුරා දැමූ කෙනෙක් කියලා කියන්නේ මේ සසර නිරුපද්දිතව රැඳී හිටින්න හේතු වෙන දෘෂ්ටිය තමයි තණ්හාව. ප්‍රධානම අක්ෂලයේ තමයි තණ්හාව. අන්නේ තණ්හාව උගුලා දාපු කෙනෙක්. ඒ වගේම තමයි අගුල බිඳ දැමුවෙක් කියලා කියනවා. අගුල බිඳ දැමුවෙක් කියලා කියන්නේ ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය කරපු කෙනෙක්. ඒ වගේම තමයි පොඩි බහාලු කෙනෙක් පොඩි බහාලු කෙනෙක් කියලා කියන්නේ මානය දුරු කරපු කෙනෙක් කිව්වා ඒ වගේම තමයි බර බිම තබූ කෙනෙක් බර බිම තබූ කෙනෙක් කියලා කියන්නේ ස්කන්ධ බර ප්‍රහාණය කරපු කෙනෙක් ඒ වගේම තමයි වෙන් වූ එක් කියලා කියනවා වෙන් වූ එක් කියලා කියන්නේ ලෞකිකත්වයෙන් වෙන් වූ කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ විදිහට දේශනා කරන මට ඇතැම් මහන බමුණෝ ශ්‍රමණ බවත් ගෞතමයෝ නැත්තා වූ දෙයක් ඇති හැටියට පනවනවා ඇති දෙයක් නැති හැටියට පනවනවා මොකද මම මේ සත්‍යයන් විශේෂයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක්ම පනවනවා සත්ව පුද්ගල ආත්ම වශයෙන් ශූන්‍යයි මේ විදියට දේශනා කරන නිසා ඇතැම් මහන බමුණෝ මට අභූතයෙන් චෝදනා කරනවා ශ්‍රමණ බවත් ගෞතමයෝ ඉන්නා වූ සත්වයක් නෑ කියලා කියනවා ඒ වගේම නැත්තා වූ දෙයක් ඇති හැටියට පනවනවා කියලා චෝදනා කරනවා එහෙම චෝදනා කරන මම මට ඒ කිසිම කෙනෙක් ගැන මම ගැටෙන්නෙත් නෑ. ඒ වගේම තමයි මහණෙනි ඇතම් ශ්‍රාවකයෝ මාගේ ධර්මයේ තේරුම්ගෙන මට ප්‍රශස්ති ගායනා කරනවා, වර්ණනා කරනවා, කීර්ති ප්‍රශංසා දෙනවා. නමුත් ඒ කිසිම කෙනෙක් ගැන මම ඇලෙන්නෙත් නෑ. මහණෙනි නොබලත් මේ විදියට පිළිපදින්න. නොබලත් මේ විදියට හික්මෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට අනුශාසනා කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ අලගද්දූපම සූත්‍රයට ලැබිලා තියෙන කාලය මෙතනින් સમાપ્ત වෙනවා. ඉතින් අපි මේ සූත්‍රයේ විවරණී කරගත්තේ ඊටමත් කෙටි ධර්මකාරණා කිහිපයක් විස්තර වශයෙන් අපිට මේ සූත්‍රේ සාකච්ඡා කරන්න කාල වේලාව බොහෝම අල්පයි. ඒ නිසා මේ පින්නතුන්ට ආරාධනා කරනවා මේ සූත්‍රය හොයාගෙන හොඳට පරිශීලනය කරන්න. තවත් ස්වාමින් වහන්සේලාගෙන් දේශනා පරිශීලනය කරන්න මේ අලගද්දූපම සූත්‍රයට අනුව නිවැරදි දෘෂ්ටියක තමන්ගේ හිත සමාදන් කරවමින් මේ ජීවිතයේදීම උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සූත්‍ර දේශනාව ඒකාන්ති වහල් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං තුමන් පරන්ති හැම දිනාටම පිරුවන් සරණයි